මේ අග්නි මානේ සක්කාය දිට්ඨිය කියන එක විස්තර කරන්න කියලා මේ කියනවා. සක්කාය දිට්ඨි කියන වචනයෙන් අරගන්නේ එකක්. සක්කාය දිට්ඨි කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවා නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා පිළිබඳව නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨි කියන වචනේ පද නිරුක්තිය බැලුවොත් කාය කියලා හඳුන්වන්නේ චක්කකාය, සෝතකාය, ගාහනකාය, જીවහාකාය, කායකාය, මනෝකාය. මේ කාය කියන්නේ සම්පූර්ණ මේ කොට නැත්නම් සම්පීඩනයන් කියන එක. යම් යම් කොටස් එකතු වෙලා ගොඩ ගැහිලා එකක් වශයෙන් පෙන්වන සමූහයන් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරක සම්පීඩනයන් වෙලා ඇස හැදිලා තියෙනවා, කන හැදිලා තියෙනවා, නාහය හැදිලා තියෙනවා, දිව හැදිලා තියෙනවා, කය හැදිලා තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන්ගේ සම්පීඩණයෙන් මන හැදෙනවා. මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මත් මේ වගේ සතර මහා භූතයන් සහ ඒවෙන් හටගත් රූප වශයෙන් හටගන්නවා සම්පීඩණය වෙලා. මේ සම්පීඩණය වෙච්ච ඒවාට කියනවා කායේවත් සමූහ කියලා. මෙන්න මේ කාය සත් කියලා අරගන්නවා. සත් කියන්නේ සමූහ යහපත්. අර නිට්ටයයි සැපයි නිච්චයි සැපයි ආත්මයි කියලා ගත්තා කියන්නේ ඒවා හොඳයි යහපතයි මේවා තුළ හරි සැනසෙල්ලක් තියෙනවා මේවා තමයි වැදගත් වෙන්නේ මේවා තුළින් විමුක්තිය ලැබෙනවා මේ ආදි වශයෙන් ගත්තොත් එහෙම ඒකද කියනවා කායයන් සත් කියලා ගත්ත දෘෂ්ටිය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්තට පස්සේ ඒ දෘෂ්ටිය බිඳිලා යනවා. හැබැයි මම නැමැති සංඥාව බිඳෙන්නේ නැහැ. මම යන හැඟීම තියෙනවා. අස්මිමානය කියන්නේ මම යන හැඟීමට. ඔය කායේ සත් කියන දෘෂ්ටිය නැති වුණාට අපි හිතමු යම්කිසි දෙයක්. අනා මේක පරිහරණය යමකින් දුකක් හරදරයක් ඇති කරනවා නම් පරිහරණය කරන්න නිසිද? නිසිද නැද්ද කියලා අහන්න. අන්න නිසිද අනිසිද? යම් જાතියක් පරිහරණය කරන්න ගියොත් ඒකෙන් ජරා මරණ වලටපත් වෙනකොට දරාවල්ට පත් නොවෙන જાතියක් නැති නිසා. ඒක ප්‍රියයි මනාපයි කියලා ගන්න ගියොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ඇති වෙනවා. ඒබඳු ಜಾති පරිහරණය කරලා සැනසීමක් ලැබෙයිද? ඔන්නේ ප්‍රශ්නේ විමර්ශනය කරලා බලනකොට තමට තීරණයක් එනවා ඥානවන්ත තීරණයක්. යම් කිසි වස්තුවක් නැත්නම් ඒව මොකක් හෝ જાතියකට අයිති. જાතිය කියන්නේ උප්පත්තිය විතරක් නෙමෙයි මෙතන කියන්නේ. යමක් ලෝකේ හටගත්තා නම් විද්‍යාමාන වුණා නම් ඒ සියල්ලම ಜಾති වලට වැටෙනවා. හිත පිළිබඳව හෝ හිතක් හටගත්තා නම් හිත් ಜಾති. ගත හටගත්තා නම් ශරීර ಜಾති. ඇහැ හටගත්තා නම් ඇස් ಜಾති. කන හටගත්තා නම් කන් ಜಾති. නාසය හටගත්තා නම් නාස් ಜಾති. දිව හටගත්තා නම් දිව ಜಾති. කය හටගත්තා නම් කාය ಜಾති. හිත හටගත්තා නම් හිජ්ජා ලෝභ හිත, ද්වේෂ හිත, මෝහ හිත, විතරාග හිත, විත දෝෂ හිත, විතමන් මේවා හිජ්ජාති ඔක්කොම. ಜಾති නොවන දෙයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ಜಾති කියන එක සීමා කරලා තියෙන අද කෙනෙක් උපන්නාම උපන්න කියලා විතරක් ಜಾති කියන්නේ. ඒක කොටසක විස්තරයක් විතරයි. ಜಾති කියන සම්පින්නේ සියලු ලෝකෙම ගත්තාම ලෝකේ පැවැත්මක් හැබැනම් පැවැත්මේ පහළ වුණ සියල්ලම මොනවා හෝ ಜಾති. ඒ ಜಾතිත් විවිධ ආකාරයි. ඇස් જાති විවිධාකාරයි. සමහර සමහර මිනිසෙයිට දිගටි ඇස් තියෙනවා. වටසවුන් ඇස් තියෙනවා. වපර ඇස් තියෙනවා. විවිධාකාර ඇස් જાති. ආකාරය නිසා જાති වෙනස් වෙනස් ආකාර නම් ලබනවා. ඔක්කොම ඇස් තමයි. බල්ලටත් බලු ඇහැ. ඒකත් ඇස් කියන જાතියට වැටෙනවා. මිනිස් ඇස එකක් බලු ඇහැ එකක්. ඒක මිනිස් જાතියට ඇති අරක බලු જાතියට ඇති. මේ වගේ જાති විවිධාකාර ප්‍රවේශ බෙදෙනවා. ඒවේ අතුළු ලක්ෂණ නිසා. එතකොට මුරුදු ඇහැ පුංචි ළමයාට තියෙනවා. ගැටවරයක් තියෙනවා මෝරාගෙන ආපු ඇහැ. ප්‍රබෝධ ඇහැක් ඇදිලා තියෙනවා තරුණයා. ඒ වගේම දුර්වල වෙච්ච ඇහැක් තියෙනවා මහල්ලත්. ඔය ආදි වශයෙන් ඇස්වලක් තියෙනවා ඒ ඒ ආකාර ප්‍රභේද නිසා ಜಾති ප්‍රභේද. පොඩි පොඩි ප්‍රභේදයන් හටගන්නවා. එතන මේ මොනවා හරි හටගන්නේ જાතියක් තියෙනවනේ. ඔය හටගන්න සෑම જાතියක්ම ඇදිලා තියෙන්නේ ඔන්න ඔය කියන සමූහ වශයෙන්. එක එකකින් જાතියක් හටගන්න බෑ. ආපෝ ස්වභාවයෙන් විතරක් જાතියක් හටගන්න බෑ. ආපෝ කියන්නේ ජලය කියලා ගත්තොත් ජලයට ආපෝ කියන්නේ ඇයි කියන ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඕනේ. නැත්නම් අපි එතන හැවටෙනවා අදහස වෙනස් වෙනවා. වතුරට නෙමෙයි ආපෝ ධාතුව කිව්වේ. ආපෝ කිය වතුරට නෙමෙයි. ද්‍රව ස්වභාවයක් යම්ක ඇද්ද ඒ ද්‍රව ස්වභාවයටයි ආපෝ කිව්වේ. බැඳෙන ස්වභාවය. ද්‍රාවණය කරන ස්වභාවය, දිය කරන ස්වභාවය. මේ ආදි වශයෙන් යමක ස්වභාවයක් තියෙනවා. යම් කිසි වස්තුවකේ ස්වභාවය වැඩිපුර ඔප්නැංගිලා පේනවා නම් ඒ නමින් ඒ ධාතුවේ නමින් කතා කරනවා. එන්න ඒ භූතේ නමින් කතා කරනවා. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. ඒ නමින් කතා කරනවා. ඒතර ආපෝ කියන්නේ බැඳෙන ලක්ෂණේ තේජෝ කියන්නේ ඔප්නං වෙන ලක්ෂණේ. යමක් යම් ආකාරයේ ඔප්නං වන්න නම් ඒකට අවශ්‍ය කරන ධාතුවක් ඒකට සම්බන්ධ වෙන්න ඕන. එහෙම තමයි ඔප්නං වල ඒ ආකාරයෙන් වෙනස් ඇති වෙන්නේ. මැටි කලයක් තියෙනවා. අපි කලයේ හැඩයට කොඹල් කටුවේ කලයක් විදිහට මැටි වලින් හදනවා. මැටි පදම් කරලා අරගෙන ඉස්සර නම් යම් කිසි ක්‍රමයක් තියෙනවා සකබව රෙඩියාතවර කියනවා යම් කිසි විදිහක ඒවද උපකරණයකට දාලා අර මැටි ටික හැද ගහලා කලයක ආකාරයට අරගෙන මැටි කලයක් හදනවා දැන් මේ හැදුවට මේ මැටි කලය අල්ලගුවාම කැඩෙනවා පොඩ්ඩක් යනවා බෙදෙනවා වතුර එහෙම දැම්මත් ආයෙ දිය වෙලා යනවා දැන් මේක වෙනස් කරලා තව જાතියකට හදා ගන්න හදා ගන්න වැඩක් කරන්න ඕනේ තේජෝ ධාතුව ගැප් කරලා හිටන් ඊට අවශ්‍ය පරිවර්තනය කරගන්න ඕනේ. ඒ වැඩේ කරන්න මොකද කරන්නේ? කලේ උදුරක දාලා පුච්චනවා ගිනියව වෙනකම්. එතකොට තේජෝ ධාතුව සම්බන්ධ වෙලා අර කලේ තිබිච්ච පස් ටික තේජෝ ධාතුවත් එක්ක සංයෝග වෙලා ඊට අනුකූල පරිවර්තනයකට හැඩයක් ගන්නවා. ඊට පස්සේ බලපුවාම පිච්චුන කලේ හයි වුණාට පස්සේ දැන් සංතන් ගන්න සද්දයක් එනවා. දැන් වතුර දාපුවාම දියෙවෙන්නෙත් නැහැ. ලේසියෙන් කැඩෙන්නෙත් නැහැ. ඒක හයියක් තියෙනවා. අන්න වෙනසක් ඇති කරව જાතියක් හැදුවා. ওই જાතිය හදන්න ඒකට අවශ්‍ය වුණා උෂ්ණත්වය. උෂ්ණත්වය ගැප් කරගුණාම තමයි තෙද ගැන්විලා හිටියේ. තෙද ගැන්වෙන ලක්ෂණයක් ආවා කියන්නේ යම් කිසි තත්වයකට පත් කරලා තියාගන්න පුළුවන් ලක්ෂණ. අන්නේ යමක් යම් තත්වයක් යමක් යම් තත්වයකින් තියා ගැනීමට වෙනස් කරලා හෝ තව තවත් ආකාරයකට පත් කරලා ඒ තත්වයෙන් පවත්වා ගැනීමට කාලයක්. ඒකට අවශ්‍ය කරන ශක්ති විශේෂයක් ගැබ් වෙන්නේ. ප්‍රධාන කාරණය තමයි උෂ්ණත්වය. ගින්න. මෙන්න මේක අඩු වැඩි වීම නිසා ලොකු ලොකු වෙනස්කම් ඇති වෙනවා. අපි ජලයට <clears throat> උෂ්ණත්වයේ තියෙන මට්ටමින් අඩු කළොත් එහෙම ඒක වෙනසක් ඇති වෙලා අයිස් කියලා අපි නමින් හඳුනන අයිස් කුට්ටියක් වෙන. ඒක දැන් ගණී බව. ඒකට යන්නත් පුළුවන්. ඒක ඒක කැටයක් හැටියට අතර ගන්න පුළුවන් ඝන වස්තුවක් හැටියට. වතුර වල එහෙම කරන්න බෑ. වතුර වලින්ම තමයි අයිස් නිපදවා ගන්න. මොකක්ද කලේ? වතුරේ ගැප් වෙලා තියෙන යම් උෂ්ණ මට්ටමක් තිබුණා නම් ඒ මට්ටම අඩු කළා. උෂ්ණේම උෂ්ණේම ගැප් වෙලා තිබෙනකොට සහ අඩු කරලා හිටන් අඩු කරපුවාම අඩු උෂ්ණත්වයකට අනුකූල පරිවර්තනයටපත් වෙන එක අයිස් බාරපත් වෙනවා. ආයිත් ඒකට අවශ්‍ය කරන උෂ්ණත්වයේ තව මට්ටමක් දුන්නාම ආයිත් දිය වෙලා වතුර බවටපත් වෙනවා. දැන් තව ආකාරයක්. තව ටිකක් අධික උෂ්ණත්වයේ දුන්නාම වාෂ්ප බවටපත් වෙනවා. ඒතර වතුර නෙමෙයි. වාෂ්පකින් තත්ත්වයෙන්පත් වෙනවා ඒ උෂ්ණත්වයට හදා හිටිනවා. මෙන්න මේ වගේ යම්කිසි ඒ ඒ වස්තු තෙද ගන්නවා කියලා පෙන්නන්නේ. ඒ ඒ ආකාර ස්වභාවයන්ට පත් කරලා ඒ ආකාරයෙන් යම් කාලයක් පවත්වන්නේ. ඒකට අවශ්‍ය කරන ධාතු කොටසක් තියෙනවා උෂ්ණේ. මේ උස්නේ තියෙනවා ඔන්න ඔය කියන ගති ලක්ෂණය. ඒ ගති ලක්ෂණය නිසා ඒකට කියනවා තේජෝ ධාතු. ඒ ධාතු ගොඩක් කිය හැදෙන්නේ එහෙමයි. වායෝ ධාතුව කියන්නේ හුලකට නෙමෙයි. හුලකට වායෝ ධාතුව කියලා කියන්නේ හේතුවක් තියෙනවා. ඒක ස්වභාවයක් තියෙනවා ඒ ඒ අතර සැලෙනවා. නැඹුරු කරන්න පුළුවන්. නම්‍යතාවයන් නවන්න පුළුවන්. හැඩ ගහන්න පුළුවන්. මෙන්න මේ හැඩ ගහන්න පුළුවන් ශක්තියක් වෙන්න ඒකේ වායු කොටසක් තුලින් ඒක කරන්නේ. ගණීවාන වස්තුවක් හරියට ධාතු හතරකින් නිර්මිත යමක් හැදුනහම ඒක අඹරවන්න පුළුවන්, නවන්න පුළුවන්. ඒ ශක්තිය තියෙන්නේ අන්නේ ධාතු කොටසත් එක්ක සම්බන්ධයේ උඩ. අන්නේ ඒ නිසා කියනවා ඒ අතර සැරිසරවන්න පුළුවන්, ගමන් කරවන්න පුළුවන්, චලනය කරන්න පුළුවන්. ගති ලක්ෂණයට කියනවා වායෝ ධාතු. ඒ වගේම යමක තිබෙනවා යම්කිසි තද ලක්ෂණයක්, කළු ලක්ෂණයක්. ඒ කළු ස්වභාවය යමකින් හට ගන්නවා නම් ඒකට කියනවා පඨවි ධාතු. මෙන්න මේ ගති ලක්ෂණ හතරකින් යුක්ත වෙන නිසා යම්කිසි කොටසකින් ওই ධාතු හතරෙන්ම එකතු වෙලා හටගත්ත වස්තු වල ওই ගති ලක්ෂණයක් වැඩිපුර නැන් වෙනවා නම් ඒකට අපි මේ නම දානවා. වාතයට ඒ නම දැම්මට වාතයේත් ওই ධාතු හතරේම සංකල්පයෙන් හටගත්ත එකක්. ඒකේ සැලෙන ගතිය, එහෙ මෙහෙ කරන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒකට වායෝ ධාතු කියලායි නම දැම්මේ. අර දව ගතිය ඇලෙන ගති ලක්ෂණයක් තියෙන නිසා එකින් එක ඇලෙලා බැඳිලා තියාගන්න පුළුවන් ගති ලක්ෂණයක් ඒවෙන් ගන්න පුළුවන් නිසා ඒවට ආපෝ ධාතුගේ නමක් දාගත්තා. ආපෝ ලක්ෂණේ තියෙන නිසා. ඔය ලක්ෂණ හතරක් ධාතු හතරක් ආවේදී කරලා ඉතින් ඒ ලක්ෂණේ විද්‍යාමානයකින් ඒ නමින් හඳුන්වනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ හටගන්න දේවල් වලින් කැටි කරලා හදාපු දේවල් තමයි මේ ලෝකේ ಜಾති කියලා අපිට මේ විවිධාකාරින් අපි ප්‍රයෝජනෙට ගන්න. දකින්න හම්බ වෙන්නේ අහන්න හම්බ වෙන්නේ විද්‍යාමාන වෙන්නේ ඔය වගේ ධාතු හතරක සම්පීඩනයෙන් හටගත්ත වස්තු සමූහ කොටස් ඔය ධාතු හතරක ස්වභාව ඇති ගති සමූහ ඇති රූප ධාතු ඔය විදිහට කොටස් එකතු වෙලා හටගත් ඒවා තියෙනවා ඔයාලා කියනවා කායය කියලා මෙන්න මේවා යහපත් දෙයක් හදන්න පුළුවන් නම් ලෝකෙ ඒ කියන්නේ කැඩෙන්නේ නැති, විදෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති ඒ වාගේම Taman කිසිසේ පවත්වන්න පුළුවන් Tamanට ඕන හැටියට පවත්වන්න හැකියාවක් තියෙන දෙයක් හට ගන්නවා නම් එහෙම දෙයක් තියනවාද කියලා විමර්ශනය කරලා බැලුවොත් ඒ ධර්ම ස්වභාවයන් උරුම කරගෙන ඊට අනුකූල ක්‍රියාකාරීත්වයක් ඒවට හිමි වෙනවා මිසක් මේක මෙසේ වේවා කියලා අපි කොච්චර කිව්වත් ඒ වගේ වෙන දෙයක් ලෝකේ හටගන්නේ නැහැ. හටගත්තා වගේ ඉන්ද්‍රි බලයෙන් යම් කිසි කෙනෙක් එහෙම කරලා බැලුවා එසේ තියාගන්න පුළුවන් දෙයක් හටගන්නේ නැහැ. ඒ ශක්තියට අනුකූලව ඒකත් හටගත්තා මිසක් ඒ ශක්තිය ගෙවිලා ගියාම ඒකත් විනාශයි. මේකයි මෙසේ වේවා කියලා කිසිම ඉරිසිවලයකට සදාතනික කයක් හදන්න බෑ. මේ මෙසේ පවතිවා කියලා විශේෂ මවලා තියාගන්න බෑ. හැදුන හැම දෙයක් ඇත්නම් යම් හේතුවකින් හටගත්තා නම් හටගත්ත හේතුවෙන් හටගත්ත දේ විපරිණාමයටපත් වෙලා වෙනසෙන ඒ ස්වභාවයන්ගෙන් යුක්ත වෙනවා. මෙන්න මේ ස්වභාවයන්ගෙන් යුක්ත වෙන දෙයක් තුළ අපිට ඕන හැටියට පවත්වන්න කිසිම જાතියක් තියනවද නැද්ද කියලා බලනකොට ධර්මානුකූල විමර්ශනය කරනකොට එහෙම කිසිම තැනක කිසිම જાතියක් නැහැ කියලා දැනගත්ත දාට එහෙනම් ඒ තුල මම මොනවා හොඳයි කියලා ගන්නද කියලා අදහසක් එනවා මොනවා යහපතයි කියලා තීරණය කරන්නද හරවත් දෙයක් හැටියට සදාතනික වටිනා දෙයක් හැටියට මෙන්න මේ දේ නම් පරිහරණය කරන්න මේ જાතිය හොඳයි කියලා. කිසිම දෙනක කිසි ආකාරයකින් ගල්ලන්න අංශු මාත්‍රයක් නැහැ කිය. ධර්මානුකූලව වැටහිච්ච ධාතු. කාය සත් කියන දෘෂ්ටිය ඉවර වෙනවා. එදාට කියනවා සක්කාය දිට්ඨිය නිදහස් සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් ඒක බුදුදහම අහලා බුද්ධහමයේ හරවත් ධර්මයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝකයේ ස්වභාවය මෙනෙහි කරලා බලනකොට වෙන කිසිම රාස්ත්‍රුවරයෙක් මේ ධහම දීලා නැහැ. ඒ බලන ක්‍රමයේ දුන්නේ සියලු ලෝකයේ සියලු තැන් පිළිබඳ යථාර්ථය දකින්න බුදුරජාන් වහන්සේ. ඔය දුන්නාට පස්සේ තමයි වැටහෙන්නේ ඔය සියලු සංඛාර යම් යම් හේතුවෙන් සකස් වෙච්ච යම් දෙයක් ඇති ඒවට සංඛාර කියනවා. ඒ වගේම චේතනා මුල් කරගෙන හටගන්නා වූ යම් කිසි හිතේ ස්වභාවයට සංඛාරක තව නමක් කියේ. ඒක සංඛාර කියන්නේ දෙකක්. ලෝකයේ සියලු තැන හටගන්න සියලු දේවල්ම නිකන් හටගත් ඒවා නෙමෙයි යම් හේතුවක ඵලයක් වශයෙන් සකස් වෙච්ච නිසා. ඒ අර්ථයෙන් සියල්ලට සංඛාරකිත සබ්බේ සංඛාරා කියලා කියනවා. ඔන්න හටගත සංඛාර කියලා හිතන් හටගත යමක් ඇත්තා. ඒවැ ස්වභාවය විදිහ අපි දකිනකොට. ඒ සකස් වෙච්ච කිසිම දෙයක්. සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා දකින. මේවා ඔක්කොම නිකන් හරියට ප්‍රියමනාපේ මේ හටගත් ඒවා. මොනවාද? ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවත් මේ ලෝකෙ තිබෙන ඔක්කොම සංඛාරයි. ওই ටිකෙන් අහක් වෙච්ච තව එකක් වෙන්නන් තැනක් නැහැ. එහෙනම් ඔය හටගත්ත සියලු සංඛාරවල ස්වභාවය මේකා කියලා දැක්කට පස්සේ එකක්වත් මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න වස්නා එකක් ඕකේ නැහැ කියලා දැක්කට පස්සේ ඒවා හරියට ආස්වාද පස්සේ ඒවා පස්සේ යනවනම් හරියට බල්ලෝ බල පුරවා ගන්න මස් කටු ලෝනවා වගේ වැඩක්. මස්ලී නැති ඇත බලුලේව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. අන්නේ ආකාරයෙන් දකින්න දවසක් එනවා. එහෙම දැක්ක දවසක් දකින්න. හරියට මේ හටගත්ත ඔක්කොම જાති. යම් සංඛාරයක් ඇත්නම්. මෙයා මේ බල්වල වුණ ඇටකටුව ආවි තමයි මේ ආස්වාදයේ හොයන පස්සෙන් ගියෝ. ඒවා පරිහරණය කරන කවදාවත් බලාපොරොත්තු සඵල වෙලා සැනසීමක් ලැබෙන්නේ නැහැ. හැවටෙනවා විතරයි. ආස්වාදයක් තියෙන නිසාම සත්‍යයේ යවසේ යනවා. හැබැයි ආස්වාදයෙන් ගිහිලා සදාතනිකත්වයක් හෝ යහපතක් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. හැවටෙනවා විතරයි කියලා දැක්කට පස්සේ අට්ඨියති හරායති කෝ හරය. ගණ්ඩ හරයක් නෑ කියලා කිව්වා. එහෙම දෙයක් පස්සේ යනවා නම් ලැජ්ජා විය යුතු දෙයක් පිළිකුල් කළ යුතු දෙයක් නිසා සතුටු වෙන්න වටිනවා කියලා හිතන් ගැළපිලා හිත ප්‍රහාදයක් ඇති කරන්න කොහොම වටිනාකම. මෙන්න මේ ආකාරය දැක්කහම අට්ඨියති හරායති jigucchati කියලා දකින්නේ. එහෙනම් පරිහරණයට නිසි නෑ අනිසි. මෙන්න මේකට කියනවා අනිත්‍ය දැක්කා. අනිත්‍යයි අනිත්‍යයි කිය කී විදිහට අනිත්‍ය දකින්නේ නෑ. වැහිලා තියෙන දහම තෝරා ගන්න ඕන විදිහට. ඔය එකක්වත් ස්ථිර නෑ ස්ථිර නෑ කිව්වට අනිත්‍යයි කියන හැඟීම දහම් හැඟීම එන්නේ නෑ. එන අනිත්‍ය කියන වචනේ විග්‍රහ කරපු අර්ථය තමයි දැන් ඔය කිව්වේ. අට්ඨියති හරායති jigucchati කියලා දකින්න කියලා මේ සියලු සංකාර පිළිබඳව. අන්න එදාට දකින්න එකට කියනවා අනිත්‍යයි අනිත්‍ය කියන්නේ අනිසි. ස්ථිර නෑ කියන එක නෙමෙයි නිසි නෑ. මොකටද නිසි නැත්තේ? පරිහරණය කරන්න නිසි දෙයක් නෙමෙයි. හොඳයි කියලා ගන්න නිසි නෑ. වටිනවා කියන නිගමනය කරන්න නිසි නෑ. ඔන්නෝක දැකදාට බුද්ධහම තුල අනිත්‍ය දැකලා නිවන් දකින්න. මේකක්වත් ඉතිර නෑ ඉතිර නෑ කියන කොච්චර හිටියත් නිවන් දැකීමට අවශ්‍ය කරන චිත්ත සාන්තිය මතුවෙන්නේ නෑ. චන්ද රාගය දුරු වෙන්නේ නෑ. ඇලීම දුරු වෙන්නේ නෑ. අනිසී කිය දැකදාට චන්ද රාගය දුරු වෙනවා. බැඳීම දුරු වෙලා යනවා. අසාරයි කිය දකිනවා. මෙන්න මේ ටික දැකීමේ මුල තමයි අනිත්‍ය දැකීම. අනිසී කියලා දැකීම. අනිත්‍ය දැකීම වෙනට අනිත්‍ය දැකීම පෙන්වුවාට පස්සේ තමයි වැඩේ වැරදුනේ. අනිසී බව දැනගන්න ඕන එකට ස්ථිර නෑ ස්ථිර නෑ කියන වචනයට සීමා කරලා බෞද්ධය කොට කරලා තිබා අදහස වහන. ඒ නිසා කොච්චර අපි ඇහත් අනිත්‍යයි රූපයත් අනිත්‍යයි කනත් අනිත්‍යයි ශබ්දයත් අනිත්‍යයි කියලා ස්ථිර නෑ ස්ථිර නෑ කිය කී ඉන්නවා. කොච්චර හිටියත් ධර්ම අවබෝධය ලැබිලා ලෝකේ නිසා අසාරයි කියලා වැටහිලා අත්හැරීමේ නොවැල්මේ මිදීමේ චන්දලාගේ මිදීමේ අදහසක් ඉන්නේ නැති නිසා නිවන් දකින්න බෑ වටිනා දහමක් වහපු නිසා සිද්ධ වෙච්ච දෙයක් මේක වහලා තියෙන්නේ කොයි කාලෙද බැලුවොත් අටුවා වල අදත් විවෘතෝ තියෙනවා හැබැයි මූලිකව දෙවිච්ච අටුවා වල මිසක් පසලිව්වේ ඔක්කොම තියෙන අනිත්‍යය කියන්නේ මොකද්ද අනිත්‍යය ඕක තමයි හංගපු දැන්. අනිච්ච හංගලා තියෙන්නේ. දැනගන්න බැරි වෙන්නේ. අනිච්චයි කියවම අනිත්‍යයි කියන අදහස තමයි හැමතැනම දකින්න හම්බ වෙන්නේ. කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්ද මේ අනිත්‍යයි කියන සංඥාව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයක් තියෙනවා හැංගිලා. අන්න ඒ ගත්තාම ඉදානන්ද වික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. මෙන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව දේශනා කරපු හැටි. කෝ ඒක අපිට අද දුන්නා. කෝ ස්ථිර නැති නිසා අනිත්‍යයි කියලා කිසිම සංඥාවක් දුන්නා. එහෙනම් මෙච්චර වටිනා දහම හැඟෙච්ච එක නිසා අපිට කොච්චර පාළුවද? අනිත්‍ය වෙහිච්ච අපරන් නිවන්කෝ. මේ කාලේ වැය මේ කාලේ වැය මතු මතු පියකේ ඉන්නවා. ඉන්න හේතුව මොකද්ද? අදහස වැහුණාම දහමාර්ථයේ වැහෙනවා. දහමාර්ථයේ වැහුණාම අවබෝධය ගන්න බැරුව යනවා. ලෝකේ අසාරත්වය දැකලා චන්දරාගය දුරු කරන අදහස එන්නේ මෙන්න මේකයි වෙලා තියෙන්නේ. ඉතින් අපි දකින්න ඕනේ මෙන්න මේ අදහස ඇවිදලා ඉස්සෙල්ලාම ඇති වෙනා දෘෂ්ටිය කැපිලා යනවා. ඇත්ත වශයෙන්ම ගන්ධහරයක් නැහැ නේද කියලා තමන්ගේ නුවණට වැටහෙන්න පටන් ගන්නවා. නැවත කවදාවත් ලෝකේ හරයක් නම් තියෙන දේ කොතන හරි ඇති කියන දෘෂ්ටියක් තියෙනවා. ඒකේ ඉඳ හේතු නැතුව යනවා. මෙන්න මෙහෙමනාව කියනවා සක්කාය දිට්ඨිය සෝවාන් ඵලයත් එක දුර වෙලා ගියා කියලා. හැබැයි ඒක දුරු වුණාට මම නැමැති සංඥාව දුරුනේ නෑ සංඥා විපරීතත්වයේ තියෙනවා. ඒ වුණාට මම තව ජීවත් වෙන්න ඕනේ. හොඳනම් නෑ තාම. ඒ වුණාට මැරිලා බෑ. අදහසක් තියෙනවා. අත්හරින්න අල්ලගන්න වටිනා දෙයක් නෑ තමයි. ඒ වුණාට අත්හැරලා බෑ. හැඟීමක් තියෙනවා. මේ අත මම කියලා ගන්න දෙයක් නෑ. ඒ වුණාට අත කපාගෙන පුළුවන්. ඇහැ මමත් නෙමෙයි මගේ කියලා ගන්න දෙයක් ඒක නෑ. ඒ උනට ඇහැ අඳ කරේන බෑනේ. ජීවත් වෙන්න එපා තව කාලේ. අදහස හැක් නැති වෙලා නෑ. මෙන්න මේක තමයි කියන්නේ අනිත්‍ය දේක. නිත්‍යයි කියනා වූ දෘෂ්ටියත් උනනම් අන්නේ විපරීතයේ දුර වෙලා යනවා සෝවාන් ඵලයේ. හැබැයි සංඥා විපරීතය තව දුරුුනේ නැහැ. ඒ ටික තව තියෙනවා. අසුභය සුභයි කියන විපරීතය දුරුුනේ නැහැ. ඒ ටික තව තියෙනවා. අනිත්‍ය දේ අනිත්‍යයි කියලාම දැක්කා නේද? අනිසි දේ අනිසි කියලා දැක්කා. අනිසි බව දැක්කට සම්පූර්ණ කරගන්න තව ඉතිරිය කරගන්න ඕනේ. අන්න ඒ විලාවේදී අන්තිමට එතන ගිහිල්ලා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන. අවිහත් මාර්ග ඥානයෙන් පූර්ණ වෙන කොටසක් එනවා. එතකම මේ අස්මී මානෙ තියෙනවා. මම කියන හැඟීම තුළ ප්‍රියභාවයක් දකිනවා. මම කියන ස්වභාවය තුළ තව ඉන්න ඕනේ කියලා හැඟීමක් එනවා. මම කියන ස්වභාවය අත්හැරලා බෑ කියන හැඟීමක් එනවා. මේක අනාගාමී පුද්ගලයාලා තව තියෙනවා. අනාගාමී වෙලාවත් ඒක ඉවර වෙන්නේ. එතනින් එහාට තව දුරට තීක්ෂණව විදර්ශනා නුවණ වැඩෙනකොට මමත්වයේ මොනව අල්ලන්නේ? මමත්වයේ මොනව ගන්නද? මොනවට මමත්වය තියාගන්නද? මේ කායයට මමත්වය තියාගෙන මොකට ඉන්නේ? මම කියන සංඥාව සම්පූර්ණම දෘෂ්ටි ඒ වගේම දෘෂ්ටි ගැලනවා වගේම ඒ හැඟීම දුරු වෙලා යන දවසක් එනවා. ඒ අරිහත් ඵලයේ. නා අරිහතුන් වහන්සේට විතරයි ජීවිතයේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැත්තේ. තවදුරටත් ඉන්න ඕනේ කියන බලාපොරොත්තුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ ඉන්නවා නම් කර්ම වේගයේ යම් තාක් මේක ඉදිරියට පවතින්න තියෙනවද? ඒ කාලේ උන්වහන්සේ දකින්න පුළුවන් නම් දකින්නවා. ඒ කාලේ වෙන කදී මොනවා කරන්නද? ඒකේ ඉඳලා ඉන්නවා. ඉන්න ඕන හින්දා ඉන්නවා නෙමෙයි කර්ම වේගයෙන් ලැබිලා තියෙන කාලයක් තියෙන නිසා ඒ කාලේ ඉවරනකන් ඉඳ වෙන හින්දා ඉන්නවා. නැතු උන්වහන්සේට ඉඳ අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ අවිඥාලාභීව සතර බ්‍රහ්ම සතර ඉරිදීපාද වල්ලාහෙම තිබුණා නම් අන්‍යයන් ආරාධනාවක් කරනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නිසා මෙන්න මේ සේවය අපිට සිද්ධ වෙනවා. ඔබ වහන්සේට වැයිද තව කාලයක් හරි ඉඳලා අපිට මේ යහපත් සේවය කරලා දෙන්න මේ කාරණේ පිළිගන්න කියලා කිව්වොත් ඒ ගැන සලකා බලනවා. බලනවා තව තමන්ගේ අර සතර ඉදිපාද බලේ කොච්චර කාලයකට ශක්තිය වැඩි කරන්න පුළුවන්. අවසාන වෙන්න තියෙන අවුරුදු 80 වෙන්න. තව අවුරුදු 120ක් යනකම් hali කාලේ තියාගන්න පුළුවන් ඒ ශක්තිය තියෙන අය. එදා උන්වහන්සේ අදිස්ථාන කරන හොඳයි නෝ ආරාධනා පිළි අරගෙන මමත් තව ටික කාලයක් ඉන්නම්. උන්වහන්සේ රෝණවත් නම් නෙමෙයි. අන්න එහෙම ජීවිත පැවැත්ම බලාපොරොත්තුව තියනවා මිසක් උන්වහන්සේට තමන්ගේ අවශ්‍යතාවයක් පරිදි ජීවිතයේ පැවැත්මක් ගෙනියන මොහොතකවත් බලාපොරොත්තු නැති වෙනවා රිහත් ඵලයත් එක්ක. අන්නේ දර අස්මිමානෙ ඉවරයි. අස්මිමානෙ කියන්නේ ඒකයි ආත්ම දෘෂ්ටිය කියන එක තමයි අර කිව්වේ සක්කාය දිට්ඨිය කිය. ඒක සෝවාන් ඵලයේදී ඉවරයි. අස්මිමානෙ අරිහත් වේදී ඉවරයි. ඔයකයි තියෙන වෙනස. ඉතින් මේ ටික දුරු කර ගැනීමට බුදුරහන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. මේ දියල්ලටම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. 아무තු මාර්ගයක් බුද්ධ ශාසනයේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්නත් වැඩි යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය වඩනකොට විදර්ශනා ඥානයේ ප්‍රබල වෙලා ඒ ඒ ඵලයේ ලැබෙනකොට ඔය ආකාරයෙන් සක්කාය දිට්ඨිය දුරු වෙනවා විදර්ශනා ඥානෙ උග්‍ර වෙන්න හරියස්ථානික මාර්ගේ වදන්න බලන්නේ ඥානෙ බලවත් වෙලා ප්‍රඥා බලවත් වෙලා ඒ තුලින් නිගමනය ඵලයක් වශයෙන් එනවා අස්මී වානේ දුරු කරා දුරු කරනවා මේ දුරු වෙනවා ප්‍රඥා පහළ වෙනකොට පහළ දල්වනකොට අඳුර දුරු වෙනවා අඳුර දුරු කරන්න දෙයක් නැහැ ආලෝකයේ දල් වෙනකොට අඳුර දුරු වෙනවා ඒ වගේ ප්‍රඥා පහළ වෙනකොට පළමු අවස්ථාවේදීම සෝවාන් මට්ටමන ප්‍රඥාව පහළ වෙච්ච කෙනාට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. අරිහත් ඵලයට යනකම් මහා ප්‍රඥාව නැගිච්චාම අස්මීවානේ දුරු වෙනවා. ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නෑ කරන්න තියෙන්නේ මොකද්ද? යම් මගක් නිසා ප්‍රඥාව වැඩෙනවාද? ප්‍රඥාව වැඩෙන මාර්ගයේ ආර්යත්‍රාණික මාර්ගයයි. ඒ මාර්ගයේ තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරලා ඊට ප්‍රගුණ කරගන්න ඕන. සියලු දේට මුල උතනයි. ඉරිදි වලේට මුලත් ඔතනයි. හැම එකකටම මුල් වෙලා තියෙන ආගස්ථානික මාර්ගය. මාර්ගයේ වැඩිීමේදී යමකි යමක් ලැබීම දැද්ද යම් සැනසුමක් ඇද්ද ඒ සියල්ල පූර්ණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල. හරියට කැලේ ඉන්න මහා ඇතාගේ ඇස් පියවර ඇතුළට කැලේ ඉන්න සියලුම සත්තුන්ගේ ඇස් පියවරවල ඒකේ පුංචි පුංචි කොටස් මිසක් ඒ සමාන පියවරක් කැලේ කිසි සතෙකුට නැහැ කියන. අන්න ඒ වගේ ඇත්තිය උපමාව දීලා කියනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුවාම විමුක්තිය සඳහා යමක් ලැබිය යුතුද? ඒ සියල්ලම ඒ තුල තියෙනවා. වෙන්ගෙන් කළා අමුතිය බලන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙනකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා. එනිසා ඒකේ සම්මා දිට්ඨිය මුල් වෙලා ආරම්භ කෙරෙන්න ඕන. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් වැටෙහෙන්න වැටෙන්න ලැබෙන්න නම් අනිච්ච බව උපනැන් වෙන්න දහම් අහන්න ඕනේ. යමක් අනිච්ච නම් ඒක දුක් ස්වභාවය වෙන හැටි. ඒක අනාත්මයි කියලා අනාත්තං අසාර කට්ටේ නන්ති. අනාත්මයි අනාත්මයි කියලා හරියන්නේ නැහැ. අසාරයි අසාරයි කියලා දකින්න ඕනේ. අනාත්ම අනාත්ම කිව්වහම අර ආත්මවාදීන්ගේ අනිත් පැත්තට ගෑ ඉන්න පුළුවන් සසරේ ගතියලත් ඕකයි. අත නැද කියන එකේ ආවේ. නිසා ආත්මයි අනාත්මයි කියන එක නෙමෙයි බලන්න කිව්වේ අසාරයි කියලා. සාරද නැද්ද? දහම අවබෝධයෙන් ලැබෙන්නේ සාරයි කියලා හිතා ඉන්නේ අවිද්‍යාවේ නිගමනේ ප්‍රඥාවේ නිගමනයක් තියෙන අසාරයි. සාරයි කියලා හිතා ඉන්නේ අසාරය වගේ දකින්න දවසක් එනවා. අන්නේ අසාරත්වයේ දැකීමට යම් කිසි දහමක් ඇද්ද? ඒ දහම් සිහි කිරීම සම්මාදිටියට හේතු වෙනවා. අන්නේ දහම් සිහි කරන්න සිහි කරන්න අර කියන්නා වූ අනිත්‍ය කියන අනිසි භාවයේ දෙයක් අනිසි නම් අනිසි දේ අනිසි හැටියට දකිනවා. අනිසි දේ පරිහරණය කරන්න ගිහිලා මේ සියලු දුක් වලට වැටෙන්නේ කියලා දකිනවා. ඒ බඳු වැඩ පිළිලක් ඇද්ද? මොනම සාරයි කියලා ගන්න කිසිම අංකයක් දෙන්න බෑ. ඒකට කිසිම ලකුණක් දෙන්න හේතු නැහැ. අසාරයි කියලා ලෝකෙම දකිනවා. මෙන්න මේ දැකේ ඇත්තක් නිසා. ඒ ඇත්තේ අලි අලි සීකරනකොට ප්‍රඥාව පහළ වෙලා වැඩෙනවා. සම්මාදිට්ඨිය කියව ඔබට. සම්මාදිට්ඨියෙන් යලි යලි හිතනකොට මොකද වෙන්නේ? අන්න සම්මා සංකප්පය තුලින් ඒ දැකපු දේම යලි යලි කල්පනා කරනවා. දැකපු දේට අනුව. එහෙනම් මොකේද අනුවද? අනිසිතේ අනිසී කියලා. අනිසිතේ පරිහරණය කරන්න ගිහිල්ලා මේ දුකර වැටෙන්නේ කියලා. ඒ මුළු වැඩ පිළිවෙල අසාරයි කියලා. මෙන්න මේ කියන දහම් හරේ මතුවෙන විදිහේ දහම් සංකල්පනා. නිතර නිතර අරගෙන හිතන්න පටන් ගත්තාම අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සංකල්පනා තුන පහල වෙනවා ධර්මානුකූලව. ඒතර සම්මා දිට්ඨිය මුල් වෙලා තමයි මේ විදිහට සමත හැකියාව ලැබෙන්නේ ධර්මානුකූලව හිතනවා කිව්වේ ඕකට. ලෝකයේ පිළිබඳ ධර්මානුකූලව හිතනකොට සම්මා සංකප්පයට නැගිනවා. ඒ ගැන හිතනකොට යම් සවිතක්ක සවිචාර ආදී වශයෙන් ධර්මානුකූල සිතිවිලි පහළ වෙනවා. ඒ ගැන කතා කරනවා. ලෝකයට ආශා කරන ඇලුම් කරන මුලාපැතෙන් නැතුව යථාර්ථය ගැන කතා කරනකොට ධර්මානුකූලව ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ කියනකොට සම්මා වාචා වැඩෙනවා. ඊට පස්සේ මා විසින් මෙතෙක් කල් කරගෙන ගිය යම් කිසි විදිහක මුලා වැඩ පිළිලක් ඇද්ද? ඒක නොකල යුතුයි. ඒ වගේම මිට එහා හිතෙන් කයෙන් වචනයෙන් පරිහරණය නොකල යුතුයි කියලා. ඒ ටික වැටහෙනකොට. ඒ මුල් කරගෙන කරපු යම් කිසි නිත්‍ය සුඛ අත්ත වශයෙන් අරගෙන කරපු ආ මුලා වැඩ පිළිලක් ඇද්ද? මුළු දස අකුසල් වැඩ පිළිල පිළිබඳව හිතෙන් කයෙන් වචනෙන් නිදහස් වෙවි යනවා. ඒවෙන් වෙන් යාන යථාභෝධය ලබා ගැනීමට ධර්මාභෝධය ලැබීමට ප්‍රඥාව ලැබීමට යමක් කළ යුතුද? එවඳු දේ සහ ඒ සඳහා අවශ්‍ය කරන්නා උපනිශ්‍රී යමක් ඇද්ද? ඒ උපනිශ්‍රී ලැබෙන දේ හිතනවා කියනවා කරනවා. සම්මා කම්මන්ත මාර්ගාංගේ ලැබෙනවා පූර්ණ වෙනවා එතකොට. ඒතර ඔහු ජීවත් වෙන්නේ ওই ටිකට මිසක් වෙනකොට මේ ලෝකේ ආස්වාද පතා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලා වැටහෙනකොට. මගේ මේ ජීවිතයේ වටිනාකම නොදත් ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට අවස්ථාවක් තියෙන නිසායි. වෙන මොකද මේ ජීවිතයේ තියෙන වටින්නේ? අන්නේ සඳහා මගේ ජීවිතය මම වෙන් කරලා කැප කරලා තියෙන ඒ සඳහායි. ඔය අදහස පහළ වෙන්න පහළ වෙන්න සම්මා ආජීව වැඩෙනවා. එහෙනම් එතෙන්දී සම්මා වායාමයේ ඔය සමගම එකතු වෙලා සම්මා සතිය තමයි උතන එකතු වෙලා වැඩිලා හිටන් වැටෙන සිහි ගැන්වීම. ඕකට ලැබෙන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් තොර කරමින් ලැබූ සම්මා සමාධිය. ආර්යචායක මාර්ගය වෙන්නා විදිහට පහක් වඩනකොට පහක් ගැන කරනකොට තියෙන කටයුතු කරනකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පරිවාර කරලා තියෙන්නේ. ওই පහට. එහෙනම් ආර්යචායක මාර්ගයේ වැඩිලා සම්මා සමාධියේදී මාර්ගාංග හතක් පරිවාර වෙච්ච සමාධිය ලැබෙනවා. ඒ සමාධිය කාම ද්වේෂ මෝහයන්ගේ දුරු වීමෙන් ලැබෙන සමාධිය. මොනවත් ලෝකේ අල්ලාගෙන ලබන සමාධියක් නෙමෙයි. කාගෙන් ද්වේෂයෙන් මෝහෙන් දුරු වුණාම නිවන මුල් කරගත්තා වූ චිත්ත හිත පිහිටීමේ ලබන සාන්ත වූ විමුක්තියක් ඇද්ද? අන්නේ මුල් කරගැනීමට හේතු වෙච්ච සමාධිය ලැබිලා කම්පේ භාවයටපත් වෙනවා. ඇලීම් ගැටීම් දුරු වෙච්ච නිදහස් මනසක් ඇති වෙනවා. මෙන්න මේ නිදහස් මනසට ප්‍රඥාව පහළ වෙච්චාම කවදා හරි මමයි කියලා හිතන් ගන්න හැඟීමවත් හිතෙන් දුරු වෙලා ගිහිල්ලා මොනවා පවත්වන්නේ මම කියලා මොනවට පවත්වාගෙන යන්නේ මම කියා පවත්වන බලාපොරොත්තු සම්පූර්ණ විදිලා ගිහිලා අරිහත් වෙන පත් වෙන දවසට අස්මී වාණිය දුර වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මාර්ගය. ඉතින් ওই ටික ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ කොහොමද? ඉතින් විවිධාකාර ක්‍රමයේ තියෙනවා. සම්මා දිට්ඨියේ පහළ වීමට නොඑක ආකාරයෙන් Tamanට ගැළපෙන ක්‍රමෙන් ඒ සම්මා දිට්ඨිය ගැන යලි හිතලා. දෙපාරක් සම්මා දිට්ඨිය පහළ කරන්න දෙයක් නැහැ. පළවෙනි වතාවේ සම්මා දිට්ඨියෙන් දකින්න අනිත්‍ය දේ අනිත්‍යයි දුක්ඛ දේ දුක්ඛයි අනාත්ම දේ අනාත්තයි කියලා. ඊට පස්සේ වැඩෙන්නේ සම්මා ඥාන. සම්මා දිට්ඨිය වැඩිච්ච දේ යලි යලි සිහි කරනකොට දැකපු දෙයට අනුකූලව අවබෝධයේ ප්‍රගුණ වෙමින් සම්මා ඥාන වැඩෙන්න පටන් ගන්නවා. ඥාන වැඩෙනකොට තමයි සකෘදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ අරිහත් වෙන්නේ. ඥානයෙන් ප්‍රඥා පූර්ණලයට සම්පූර්ණනහම අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙලා ලෝකයේ පිළිබඳ බැඳීමෙන් අහක වෙච්ච ආලෝකය පහළ වෙලා අන්නර කියන චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියන දෙන්නකන් එනවා ආලෝක උදපාදි කියන දාහක පස්සේ හරිහත් ඵලය ඔතෙන්කම් පූර්ණ වෙනවා ඉතින් ඔය ක්‍රමයට තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඊට අනුකූලව මෙනෙහි කරලා යථාර්ථය දකින්න පුළුවන් වෙන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට වැටහිච්ච දාට ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි කියන දුක්ඛය සම්පූර්ණ දුරු වෙලා යනවා අන්න එදා වඩන්ගෙන ඔහුට තියෙන්නේ පරප්‍රත්‍ය රහිතයි අනුන්ගේ ආධාරයක් නැතත් ප්‍රශ්නයක් නැහැ. Tamanට සිහි කරලා ප්‍රඥා ලෝකයේ වර්ධනය කරගන්න පුළුවන්. ඒ ඔහුට තමයි සීල සමාධි ප්‍රඥා මාර්ගය කිව්වෙත් ඕකට. ඔය ටික සකස් කරගෙන කරගත්තාම යහපතක් වෙන හැටි තේරුම් ගන්න ඕනේ විදිහට කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි එකින් එක අපි දකින හැමදේම හිතන කියන කරන දේවල් මේවා නිසිද නැද්ද? පරිහරණය කරන්න නිසි කියලා හිතා ඉන්නවා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට වෙන්නේ? මේකේ අවසාන ඵලය මොකද්ද? මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. අනේ මට හොඳ ගියක් හදාගන්න ඇත්නම් හිතක් එනවා. හොඳ ගියක් හම්බුනොත් මට මොකද්ද ලැබෙන්නේ? අපිම කල්පනා කරන්න ඕන. මට නිසි දෙයක් හම්බ වුණා. නිසි නම් කොහොමද හැටි? මම කියන එක හෝ මගේ කියන ඒවා නිසිසේ පවත්වා ගන්න හැකි වෙන්නේ. මොකද්ද මගේ බලාපොරොත්තු? කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව මම යමක් කැමතිද ඒ ආකාරයේ වෙනස් නොවි ඊට අනුකූලව පැවැත්ම එහෙම නැති ජීවත් වෙන්න කැමති මම අවුරුදු 80කින් මැරෙන්න කැමතිද නාකි වෙන්න කැමති නැති මම නාකි වෙනවට කැමතිද මහලු වෙනවට කැමතිද එහෙනම් මේ තරුණයෙක් හැටියට හොඳට ඉඳලා ආයි කැඩෙන්නේ නැති විදෙන්නේ නැති හොඳ ගියක් හදාගෙන මේක වාතයෙන් ජලයෙන් ගින්නේ විනාශ වෙන්නේ නැතුව. මේක සදාකාලිකව මමයි මගේ ගේයි මේ සම්පත්තියයි එසේ පවතිවා. වෙයිද? එහෙම වෙන්නේ නැති එකක් එහෙම බලාපොරොත්තු වෙනවා නම් නිසිද? ඒ බලාපොරොත්තු අනිසිද අනිසිද කියලා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙනම් නිසි හැටියට වෙනවා නම් එසේ විය යුතුයි. කැමැතියේ පැවැත්විය යුතුයි. එහෙම පවතිනක් විය යුතුයි. එහෙනම් කොහොයි මම කිව්ව එක හෝ මගේ කියපු ගේ හෝ එසේ පවතින්නේ නැත්නම් මම බලාපොරොත්තු වෙ තියා ඉඳ හදන්නේ කොතනද? නිසිසේ පවත්වා ගන්න. නිසිසේ පවත්වන්න බැරි දෙයක්ද පුළුවන් දෙයක්ද මම මේ නිසිසේ පවත්වන්න හිතුවේ. අන්න හිතලා යනකොට නිසිසේ පවත්වන්න බැරි අනිසි දෙයක් අනිච්ච දෙයක් තමයි මේ නිච්ච කරගන්න හිතුවේ. නිසිසේ පවත්වන්න හිතුවේ කියලා වැටහෙනවා. අනිච්ච දේ අනිච්ච නම් මම කිව්වත් මගේ කිව්වත් අනිත්‍ය දේ අනිත්‍යයි. එහෙනම් මමත් අනිත්‍යයි, මගේත් අනිත්‍යයි. නිත්‍ය කරන්නේ කොහොමද? නිත්‍ය කරන්න බැරි දෙයක නිසි කරන්න බැරි දෙයක අනිසි දෙයක් නිසි කරන්න හදනවා නම් මුලාවක්ලා දුක් විඳිනවා මිසක් දුකෙන් මැරෙන ඊටපත් වෙන්න හේතු වෙනවා මිසක් ඒකිනුත් දුකකින් දුකට වැටෙනවා නම් මිසක් කොහොමද සම්සුමක් හම්බෙන්නේ කියලා දැක්ක දාන්න බලාපොරොත්තු විඳිලා යනවා කොහේ හරි කවන්නේ ඉන්නකන් ඉන්න මොනවාද අමුතු එක ලස්සනක් මොකටද මට ඉන්න තිබුණොත් ඇති මොකටද? තේමි තේමි දුක් විඳින්න බැරි හින්දා. ඒකත් ඉන්නකම් වෙන කරන් දැන් නැහැ උපක්‍රමයක් තියෙනවා. තෙමෙනාට වහලයක් හදාගෙන ගයක් හදාගත්තාම තෙමෙන්න නැතුව ඉන්න පුළුවන්. ගිනි අවුවට වැටෙනකොට හරි අමාරුයි ඒකෙත් හේවන ලබන්න පුළුවන්. හීත උෂ්ණ ආදියෙන් පින්නි ආදියෙන් තකවර්ණය කරගන්න සාකාලික ක්‍රම රටාවක් තියෙනවා. ඒකට මේ ගේ කිව්වා. මැටි මදුරු ආදීන් ඔය සතුන්ගේ කඩතර වලින් සාවකාලික හරි වැඩ කියලා මේ ඉන්න කාලය තුල නැති ඕනකමින් සැකවර්ණිය ලබා ගන්න පුළුවන්කම තියෙන තවත් බරවර දුක් විඳින්න ඕනේ. ඒකින්ද ඒකට අවශ්‍ය කරන්නා වූ සාවකාලික පරිහරණයක් වශයෙන් මම ගේ හදා ගන්නවා. මට ඔයින් එහානම් වටිනවා ගියා ලස්සන ගියා මට එහෙම එකක් ඕනේ නැහැ. ඔන්න තෙන් දාපුවාම සත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරන්නා වූ ස්වභාවය තියෙනවා. සත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරන කෙනාට චන්දරාගයෙන් ගේ පරිහරණය කිරීම නැහැ. චන්දරාගයෙන් දාට අවිද්‍යාව සමකිත වැඩිම ඉවරනම් ගියක් නිසා ජීවත් වීමක් හෝ ගියක් නිසා වන දුර්සේ වීමක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහයන්ට වැටෙන්නේ හේතු නැතුව යනවා. එයා ලෝභක්ෂේ, ද්වේෂක්ෂේ, මොහක්ෂේ වෙනවා. ওই විදිහට පරිහරණය කළා යථාර්ථය දැනගෙන කෙතර ජීවත් වෙන කෙනා. ඔහුත් ගියේ හදනවා. ඇලෙන බුද්ධිලත් ගියේ හදන අධ්‍යාකාරී. එක්කෙනෙක් සත්‍ය වේසාවෙක ඉන්න අවශ්‍ය නිසා ගියේ හදා ගන්න. අනික් කෙනා අනිකට වල ලොකු ගයක් වටිනා ගයක් ඕන නිසා හදා ගන්න. එයා ඒකේ බැඳිලා. ඔච්චර වෙනසක්. දැන් අපි දකිනවා හොඳ දෙයක්. මමත්වයේ අත්හැරලා කටයුතු කරන්න වෙයිද? දැන් බුදුදෙනගේ ප්‍රශ්නයක් එනවා මේ බුදුදහම තුළ ගියොත් එහෙම ඔක්කොම අලාල වෙලා කටයුතු දුබල වෙන පුද්ගලයෙක් වෙනවා කිය. ඒක තමයි මුලා වැටහීම. අවශ්‍ය දේ බෞද්ධය කරගන්න. අවශ්‍යතාවය බලලා. හැබැයි ඇලීමක් හිතර නැහැ. දැන් මේකට උදාහරණයක් අරගෙන බැලුවොත්. ගෙදර සේවයට ඉන්නවා සේවකේ. ඒ සේවකයා මොකද කරන්නේ? උදේ නැගිට වෙලේ ඉඳලා අර ගෙයි අතුපතු කාලා සුද්ධ කරලා බලමුට්ටු තියෙන තැන් වල තියලා මකුළු දැල් ආදියත් මොනවා තියෙනවා නම් ඒවා සුද්ධ කරලා අපවිත්‍ර කරලා තියෙනවා මිදුල හැමතැනම අතු ගාලා පිරිසිදු කරලා සුද්ධ කරලා බොහෝම හොඳට තියාගන්න. අර මල් පාති දිනා වතුර අතුවක් කරලා තනකොළත් උදුරලා දාලා සුද්ධ කරලා ඒවත් හදනවා රෝපණය කරලා හදනවා. හැමදේම කරනවා. මේ සේවකයා කටයුතු කරන නිසා ගෙදර සාමියා ඔහේ ඉන්නවා. එයාට හිතුණාම යන්නත් යනවා කොහෙද? ප්‍රශ්නයක් මොකුත් නැහැ. හැබැයි කවුරු හරි පිටේ ඉඳන් බැලුවොත් මෙතන වැඩිපුරම කටයුතු කරන්නේ මෙයා පෝෂණය කරන්නේ කවුද? සේවකයා. දැන් ඔහොම ඉඳලා ගන්න සාමියාත් කොහේ හරි ගියා. එදාට සේවකයාට නිවාඩු හැම වෙලාවෙම සේවකයාත් ගෙදර ගියා. තමන්ගේ ඉන්න ස්ථානෙට හරි ගියා. ඔයාටලි ආරංචියක් එනවා ගෙට ගිනි අරගෙන ගේ විනාශ වෙයි. දැන් කාටද දැවිලි? නිකන් හිටවු වැඩ කරපු සේවකයන්ද නිකන් හිටවු ස්වාමියාට. අපේ මහත්තයාගේ ගේ පිච්චිලා කියලා ආරංචි. සේවකයා කියලා වැඩ කරපු එක. කොහොම මහත්තයා අර ඉන්නේ බබුව වදාගෙන හුල්ල හුල්ල ස්ත්‍රිය අර උපපෝ බදාගෙන ඉඳලා උඹේ වැඩකුද? මගේ යකි. මාළු වෙනසක ඇති. අපිට පුළුවන් නම් අර සේවකයා කටයුතු කරගන්න හැටියට තමන්ගේ වැඩ කරගන්න. ඔය අපිට ප්‍රශ්නයක්. වැඩ අතර නතර වෙනවා. නෑ තමන්ගේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙනවා. සමාජයේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙනවා. සියලු කටයුතු කෙරෙනවා. අන්නේ චන්දරාගයේ ඇති දෙනයි නැති දෙනයි තියෙන වෙනස. සේවකයා හිතනවා මේක මගේගේ නෙවෙයි ඒක මහත්යගේ. මම වැඩ කළා. ඒක මහත්යගේ. ඉතින් ගේ පිටියේ පාඩුව මහත්යගේ මතේ මෙන්න මේ වගේ. මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න හරයක් නෑ කියලා දැකලා. ලෝකෙට සාමිත්‍ය අපේ අභ්‍යන්තර විදිහ සාමිත්‍ය ඉවරයි. මම ස්වාමියා වෙලා නෑ දැන්. මම සේවකයා. කොච්චරයි ඉතුරු වෙන්නේ? සේවකයා තවාගේ වේතනේ නිවන නම් නිවන නැමැති වේතනේ ලැබෙන තුරු බලාපොරොත්තු වෙන සේවය කරනවා. රහතන් වහන්සේගේ අදහස ඉතර. වේතනේ මොකද්ද? සියල්ල කෙලවර කළා ස්කන්ධ භාගින් තුවානේ කවද්ද? එදා තමයි සුඛේ පූර්ණ. අන්නේදා බලාපොරොත්තු අපි කියන හැටි නම් මැරෙන දවස බලාපොරොත්තු. උන්වහන්සේ සේවය කරන ලෝකේ. මැරෙන කන්නේ කය හොදන්න ඕනේ. මැරෙන කන්නේ මේ වලිකින්නට කන්න ඕනේ. මැරෙනකන් නෙමෙයි විවාහයට වතුර බොන්න ඕනේ. මැරෙනකන් නෙමෙයි හැම කටයුත්තක්ම කරන්න තියෙන්නේ. මේ සීතෝෂ්ණ දුරු කරගන්න ගේ හදන්නත් ඕනේ මැරෙනකන්. වෙන මොකටද? අන්න එදා තමයි එයින් එහාට මතු එකක් හටගන්න බල්ලන් හේතු නැහැ. ඒ අවසාන. දුකේ අවසානය එදා තමයි. ඔය බලාපොරොත්තු වුණාන්සේ කිසිම කම්මැලිකමක් නැතුව අර සේවකයා ගෙදර කටයුතු කරන අයිතිකාරයා වෙන කෙනෙක් වාගේ ලෝකයේ සේවකයෙක් වශයෙන් කටයුතු කරලා අවසානයේ ප්‍රතිඵලයේ වශයෙන් වැටුප ලබා ගන්නවා විමුක්තිය නැවති වැටුප අවසාන. හඩිය හම් වෙනකන් තමයි කටයුතු කරන්නේ. අන්නේ ආකාරයෙන් ඕන බෞද්ධය කටයුතු කරන්නේ. ඒක ලෝකෙ කටයුතු කරනවා චන්ද රාගයෙන් බැඳිලා නැහැ. එහෙනම් බෞද්ධයෙක් ඉන්න දෙනක කෙරෙන්න ඕන අවශ්‍ය කටයුතු ටික කෙරෙනවා. ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා යම්තා කටයුතු කරන්න තිබුණාද පටලවාගත්ත ඔක්කොම අත්හැරියා. එහෙනම් නිදහස්. කරන්න ඕන කටයුත්ත කාලයේ ශ්‍රමයේ ධනෙ සියල්ලම තියෙනවා. මොකක් නිසාද? ලෝභයට, ද්වේෂයට, මෝහයට කටයුතු කරන්න යොදපු කාලයේ ශ්‍රමයේ ධනෙ සියල්ල ඉතුරු නිසා. බෞද්ධයාගේ කාලයේ ශ්‍රමයේ ධනෙ අවශ්‍ය දේ කරන්න ඉතුරු. මොනවද අවශ්‍ය දේ? ඛණ්ඩ ආහාරයක් ඉන්න තැනක් ලෙඩ වේතක් ඉන්න වස්ත්‍රයක්. ওই ටික තමයි ශ්ලෝක සත්‍යයට ඔක්කොටම ඕනේ වෙන්නේ. අවශ්‍ය ටික ඔච්චරයි. ඉන්න. ওই ටික නැත්නම් වැඩක් නෑ අනික මොනවද තිබුණා. අනික ඔක්කොම සුන්දර ලෝකෙ. පිරිහිලා යනවා. ජීවන විදම උග්‍ර වෙලා තියෙන්නේ. වැඩක් නැති වර විසං කරලා. ওই ටික ඔක්කොම අත්හැරනහම ඉතුරු වෙන්නේ 10ක් විතර දැන් අපි කරන කලේ. ඒ ටික තව කරන්න ඕන තරම් තියෙනවා. අඩුපාඩු තියෙනවා. කරගන්න විදිහක් නැහැ. වැඩක් නැති වේදන් නිසා. වැඩක් නැති කාලයේ ශ්‍රමේ ධනේ වැය කිරීම නිසා. බෞද්ධයෙකුට ඔය සියල්ල විතරුනහම ඕන තරම් ඉතුරු වෙන හැටි ඇති. අවශ්‍ය දේ කරන්න ජීවන විදවත් බැහැලා ඉන්නකම් පෝෂණයක් නැත්නම් ඉල්ලක් කෙරීලා. මෙන්න මේකයි බෞද්ධ මාර්ගය තුළ සුඛිතමිත වීම. අනවශ්‍ය දේවල් ඇත්තේ නැහැ. එහෙනම් ඉදාර බලනකොට සෙල්ලම් බඩු බඩු ෆැක්ටරි වහඳින ලෝක ලංකාවේ ඔක්කොම බෞද්ධය වුණා. සිගරට් කම්පැනියි සුරාසල් ඔක්කොම වහඳ වෙනවා. වැඩක් නැහැ මොනවා කරන්නේ. කවුද පරිහරණය කළා? සෙල්ලම් බඩු හදන ඒවා ඔක්කොම වහලා දාන්න වෙනවා. වැඩක් නැති ඔක්කොම අත්හැරලා දාලා අවශ්‍ය දේ විතරක් ගොවිතැන් කරගෙන මුළු කරගෙන හරියට පටන් ගන්න එනවා අර අනුගේ කකා අවමූල වල හිඟගෙන කෝටිපති වෙලා ඉන්න මිනිස්සු ඉඳන් දෙනවා දැන් ඉතින් මේවා කරලා අපිට වැඩක් නෑ අපිත් වහිමු ලෝකයේ වැඩක් ඇති වැඩකට ගියේ ලෝකේ පාලු කරන වැඩවල අත්හැරලා ඒකට වහින ඒ අයට සිද්ධ වෙනවා ලෝකයේ වැඩගත්කමක් තියෙන කණ්ඩ ආහාරයක් ඉන්න දැනක් ලෙඩ වේතක් ඉන්න වස්ත්‍රයක් කියන මේ ටික පරිහරණය කරන්න ලෝකයට අවශ්‍යයි ඒ ටික කිරීමට යමක් කළ යුතු අපි දැන් ඒකට වහිමු කියලා ඒ අයටත් අර නිස්කාර වැඩ අත්හැරලා බැහැන්න උනහම සාස්ත්‍රීයකත්වයේ උපරිමයට එනවා. හැබැයි අල්ලාගත් එකක් නැතුව ඒකෙත් ඉඳලා අවසානයේ විමුක්තියෙන් කෙලවර කරගන්න. මේ බෞද්ධ ජීවිතය අන්න එහෙම එකක්. පෙර තිබුණේ එහෙම ජීවිතයක්. ඒ නිසා පෙර කාලයක බෞද්ධත්වයේ හොඳ නැගී හිටියා බොහෝ කාලයක්. ඒ කාලේ නම් මේ වෙනකොට මහා ගෙවල් දොරවල් කොතනකවත් නැහැ. පූජනීය ඉච්ඡාහයක නටවුන් තියෙනවා. අතිවාරම් තියෙනවා. රජමාලිකාවක් වාගේ රාජහේවිය කරන නිල නිවසක් නිසා ඒකට අවශ්‍ය කරන්නා වූ නිල රැස්වීම ආදී පාතල අවශ්‍ය ශාලා ආදී ඒවා නටවුන් තියෙනවා. ඒවා ජීවත් වෙන රටවැසියන්ගේ ගෙවල් කොහෙද තිබිච්ච නටවුන්? කොහෙවත් නැහැ හොයාගන්න. කොහොත් අතිවාරම් එකක්වත් නැහැ. තිබිච්ච දැනක්වත් නැහැ. මොකද? අපිට ඉන්දගයක් විතරයි ඕනේ මොනවාද ඕනේ සාපති ඉලහරි කටු වැඩි ගහලා හරි හදාගත්තා පොල්ලත් ටිකක් හෙවිලා ගත්තා මොනවා හරි කමක් නැහැ ඉලුක් හරි කමක් නැහැ හෙවිලා ගත්තා හරි ඉතිරි කරගත්තා හිටියා ඔයාලට මහත්වි වෙන්න මට ඕනේ අපිට ඕනේ සමගියක් තියෙනවා හදලා තියෙනවා ඔක්කොම තියෙනවා අපිට මහගියක් වල ඉන්න ඕනේ මේ බල්කොර තමයි තිබුණේ හැමතැනම අද කාලේ හැටියට ලෝක සමාජයේ හැටියට සමාජයේ හැටියට බලුවොත් හරියට උපත් මිනිස්සු ටිකක් ජීවත් වෙන්නේ කියලා හිතයි. ඒක විතරක් ගියදොරක් නෑ ඉන්න පොඩි පොඩි ගාලු කල්කොටවල් තියෙනවා ඔය තමයි ඉන්නේ කියලා ඉන්නේ. ඉඳ ගන්න කුටුවක් බලුවාම එහෙම ඒවත් නැහැ පිලක් හදලා තියෙනවා ඉතෝප්පුව කියලා ගාල්ලනේ. ඕකේ තමයි කට්ටිය ඇදින් ඉඳ ගන්න. එහෙම ගියක් නිදුනේ කියලා මහා දුප්පාසලක් වහයි කියයි. නමුත් බලුවාම අවශ්‍ය දෙයින් සියලුම සත්වීකත්වයට ඇති සමගි සම්පන්න යහපත් දේ තියෙන ආගින් හත් වෙලා නැහැ, ද්වේෂයෙන් දැවිලත් නැහැ, මුලා වෙලත් නැහැ. යහපත් ධර්මයක් ඇති, ගුණ ධර්ම ඇති, හොඳ ශිෂ්ටාචාර සමගි සම්පන්න ජීවිතයක් ගත කරලා අවසානයේ විමුක්තිය ලබාගත පිරිසක් සිටියා. ඒ වටිනා සමාජය තමයි විනාශ වෙලා ගිහිල්ලා නවීන විදියට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සංකර වැඩ පිළිලා ගොඩනගලා ධර්මීය වහලා අධර්මීය හද කෙරෙව්වා. ඊට පස්සේ අනිත්‍ය අනිත්‍ය වෙලා වෙහිලා ගියා. අවශ්‍ය ධර්මයේ වැහුණා. මිනිසුන්ගේ ධර්මයේ කොච්චරයි බලාපොරොත්තු තිබුණාද විමුක්තිය ලබා ගන්නද? මාර්ගයේ වැයිච්ච නිසා කොච්චර කරලා රාග දේශ මොහ හැරෙන්නේ නැහැ. ඇලීම ගැටිය මුලාව අත්හැරෙන්නේ මොකද ප්‍රඥා පහළ වීමට මඟ වහලා දුන්නා. ওই විදිහ තේරුම් ගන්න ඕනේ අනිසිදේ අනිසී කියලා තෝරා ගන්න. අනිත්‍යයි කියන්නේ මේ අනිසී කියලා තෝරා ගන්න ඕනේ. නිසිද අනිසිද කියලා පරිශ්‍රණයක් කරලා බලන්න ඕනේ. නිසිද අනිසිද කියලා බලන්න අපිට ඕන හැටියටවත් කාටවත් ඕන හැටියට නෙමෙයි ධර්මයට ඕන හැටියට. ධර්මය කියන්නේ කාගවත් නිගමනයක් නෙමෙයි. ඒවට උරුම ස්වභාවය. නේද? යමක ඇති தત્වේ. යමක ස්වභාවය ඇති ආකාරයෙන් බැලුවාම නැවතිලා නැහැ. ඒක ඥානවන්තයි ප්‍රඥාවට ගෝචරයි. එහෙම දැනගත්තා පහළ ඥාණයෙන් ওই විමුක්තිය ලබා දෙනවා. මෙලොව අභිවෘද්ධිය, පරලොව අභිවෘද්ධියත් ලැබෙනවා. නිවනින් උපරිම සම්පිලල් ලැබෙනවා සියල්ලම පූර්ණ. ඔය ප්‍රමේ තෝරාගෙන කටයුතු කරන්න ඕනේ. අවසන් ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව්. ඔව්. ඔව්. ඔව් දැන් ඇස කියනකොට ඇස ගාතිනවා ඔව් මම අහලා තියෙනවා ඔව් පංචේන්ද්‍රියට මෙහෙමයි ඔව් ඒකයි ධාතු කියලා මම අහලා තියෙනවා ඒක ගැන දැන් තියෙනවා මෙහෙම හතර ගමනේදී විවිධාකාර දේවල් හඳුනන ක්‍රම කතා තියෙනවා දැන් කතාංච බික්කවේ ಜಾති යං තේසං තේසං සත්තානන්ත අම්මිතාපි සත්ත්වනිකාය ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති බික්කවේ ಜಾති කියලා ಜಾති එක දෙනක විග්‍රහ වෙනවා මේ ඒ ಜಾති පෙන්වන්නේ මොකද්ද? මේ සත්වයේගේ පැවැත්ම තුළ ಜಾති ජරා මරණ ආදී වශයෙන් මේ පැවැත්ම යන හැටි පෙන්වන්නද. ඒක කතාවක් පෙන්වන්නයි මේ ಜಾති පෙන්වන්නේ. එතන ಜಾති විග්‍රහ කළේ එහෙමයි. ඒ ಜಾති පෙන්වන ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතරවල එකක් විතරයි ඒක ඒක රටාවක් විතරයි. සියලුම ಜಾති පෙන්වන්නේ ඕකෙන් නෙමෙයි. දැන් සංඛාර පෙන්වන්නේ අවිජ්ජාපත්‍ය සංඛාර කියලා පෙන්නකොට. ගස්කල් වලු සංඛාර වලටයි තියෙන්නේ එතෙන්ට පෙන්වන්නේ නැහැ. එතන වෙන්නේ හිතේ හද ගන්නා වූ චේතනාව මුල් කරගත්ත මේ නාම ධර්ම කොටාසය. සබ්බේ සංඛාරා කියන දේ සංඛාර කියලා වචනේ අපේ දෙනවා. ඒ පිටින් මේ මුළු ලෝකේ තියෙන හටගත සියලුම දේවල් සජීවී අජීවී සියල්ල. අන්න ඒ වගේ. ಜಾති කියන වචනේත් වෙන්නනවා ওই විදිහට භවපත්‍යා ಜಾති, ಜಾතිපත්‍යා ජරා මරණ ආදී වශයෙන් විග්‍රහ කරන එක දක්ව ක්‍රමයකට. මේ උප්පත්තිය සතේගේ උප්පත්තිය ಜಾති හැටියට. ඒ ಜಾතිය උපාන කෙනාට ජරාව ඇති වෙනවා. එතන ජරාව පෙන්වන්නේ කෙස් බැහිමක්, හම රැලි වැටීමක්, ඉන්ද්‍රිය දුර්වල වීමක් මේ ආදී මේක ජරාව කියලා පෙන්නනවා. මේක ජරා ක්‍රමයක්. ඒ සත්වයක වශයෙන් මිනිසියෙක් ඉපදිලා. උපන් මිනිසයා ඊට පස්සේ වැඩිලා. ජරාවටපත් වෙලා, මැරිලා, කෙලවර වෙන හැටි. ඊට පස්සේ නැවත වාරයක් ඊළඟ උප්පත්තියට අල්ලන හැටි. ඒ උප්පත්තියට කියලා මව් ගැබකට යන හැටි. මව් ගැබෙන් ආයි බිහි වෙන හැටි. බිහි වෙලා ආයි වැඩෙන හැටි. නැවතත් අර ශාරීරික ජරාවටපත් වෙන හැටි. ඒක මැරිලා යන හැටි. ওই ක්‍රමයට යන චක්‍රයක් ඒ වෙන්නේ. ඉතින් මේ පරිත්‍යාපාද ක්‍රම රටාවේදී සත්‍යයාගේ සතර ගමනේ ගමන් කරන චක්‍රය ඔය වෙන්නේ. ඒ චක්‍රයේදී පෙන්නපු જાති එකක්. සියලු જાති තමයි වෙනස්. එහෙනම් ಜಾති කියන එක ඒකට සීමා කලේ නැහැ. පරිච්ඡහමපාදයෙන් පෙන්නට අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන මේ ආදී සියල්ලම ಜಾති. එහි මේරීම ජරාවයි, එහි වැදසීම මරණයයි. ඉදිරි විග්‍රහ කරනවා. සංකාර වත්යෙන් විඥාන වේ. ඒ විඥාන වල જાතියයි. එහි මේරීම ජරාවයි, එහි වැදසීම මරණයයි. විඥාන වත්යෙන් නාම රූප වේ. ඒ නාම රූප වල જાතියයි. නාම රූප එකින් එකට පේනවා. ඒතර ඒක ඒක හේතු වෙනවා. නාම රූප සලආයතනෙට හේතුව. ඒ සලආයතන ඒකේ જાතියයි. ඒතර ඒක ಜಾති කරගෙන ඒක ප්‍රභාව කරගෙන ඒව හට ගන්නවා කියලා පෙන්නවා මේකෙන් එක. ඒතර මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලට ওই ටික අදාළ දුයි. ಜಾති කියන්නේ යමක යමක බිහි වෙන සියල්ලම ಜಾති. දැන් කේස් පැහිීමක් ඇද්ද? හැම කැලී වැටීමක් ඇද්ද? මෙහෙම ಜಾතිය කියලා පෙන්නකොට අපි හනවා දැන් දෙවියන්ගේ ಜಾතිය වල ජරාව මොකක්ද? ඒක දෙවියන්ට අයිති නැද්ද? දෙවියන්ගේ කෙස් පැහැෙනවද හැම රැලි වැටෙනවද? එහෙම එකක් ගැන බෙල්ලා තියෙනවා. දත් වැටෙනවද? ඉන්ද්‍රිය දුර්වල වෙනවා. අර මිනිහට බෙල්ලුක හේතන නැහැ. ඒවත් જાති. දේව જાති. බ්‍රහ්ම જાති, බ්‍රහ්මයි. ඒවත් જાති. ඒ වැවේ ටික තියෙනවා. දැන් බල්ලෙක් කියලා ඉන්නවා කෙනෙක්. බල්ලාගේ ජරා පෙන්වන්නේ. කෙස් පැහිමම පෙන්නේ නැහැ. බල්ලාට කෙස් තියෙනවා. නැහැ මේක තැනක එක කොටසක් විග්‍රහ කරන්න ගත්ත කොටසක් සීමා කරගන්නා මේ පටිච්චසමුපාදයේ සියල්ලටම ඒක පොදු ක්‍රම. ඒකයි අනුපාද. ඉතින් පටිච්චසමුපාද විවිධ පටිච්චසමුපාදේ මහා සාගරේ වායි කිව්වේ ඒකයි. මේ පටිච්චසමුපාද කියන්නේ ඒක පොඩ්ඩක් විග්‍රහ කරගන්න පුංචි කොටසක් නෙමෙයි. කොටසක් විග්‍රහ කරපු එකක් මුළු ප්‍රදේශයක් නැත්නම් අප්‍රමාණයක් විග්‍රහ කරන් තියෙන පටිච්චසමුපාදයේ සීමා කළා. සීමා කරගෙන පුංචි කොටසක් විග්‍රහ කරපු කොටසක් කාණ්ඩයක් අල්ලගෙන. ඒ තුලින් ඉඳගෙන මේක තමයි පරිත්‍යාසම්පාදිය නිගමනය කරගන්න. ඒ නිසා පරිත්‍යාසම්පාදිය යමක් දැකී යුතු දහම් ක්‍රමේ වැහිලා ගියා. ඒක කායකට සීමා කළා. මිනිස් කායකට ඒක සීමා කරගත්තා. දැන් නාම රූපච්ඡය සලආයතන තෝරන්න ගියාම ආයතන පහළ වීමට අනිසාරය මව් කුස ඇතුලේ මෙච්චර කාලයක් යනවා සති හතරක් විතර යනවා ගියාට පස්සේ තමයි ආයතන පහළ වෙන්නේ. ඉතින් ආයතන පහළ වෙන හැටි විග්‍රහ කළා අටුවාවල විග්‍රහ කරනවා. මිනිහාට විතර පංචසමුපාදේ. සතියක් යනවනේ මැරෙන සත්තු ඉන්නවා උපදිලා දැන් අපිට මధుරේ. මధుරවල જાතියක් නැහැ. මధుරවා જાතියක උපන්නා මధుරකාය જાතියක් නෙවෙයි. නාම රූපත්‍ය සලආයතන විග්‍රහ කරන්නේ සති පහක් හයක් යනකම් ගණන් හදලා ඉතින් මේ ගණන් හදනකොට මధుරවා ඉපදිලා මැරිලා ඉවරයි නේ කො. උඩට ඇස තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා උඩට කය තියෙනවා උගේ ඉන්ද්‍රිය ටික තියෙනවා. මේ සලායතන වලට සති ගණන් කල් දෙනවා පරිච්ඡසම්පාදී විග්‍රහ කරන්න කියලා නා රූපත්‍ය සලායතන විනය. මේ මිනිහට විතරද පරිච්ඡසම්පාදී. මధుරවලට නෑ. මේ මధుරවගේ සලායතන වල කාලයකෝ. දැන් මේ වගේ සතෙක් හට ගැනීමට හෝ ජීවිතයක් හට ගැනීමට සියල්ලන්ටම පොදු දෙයක් පරිත්‍යාගෝපාද. ඒක ඊටාම සුළු දෙයකට සීමා කළා මේ මිනිහෙක්ගේ මනුෂ්‍ය ජීවිතයක් මුල් කරගෙන මිනිහෙක් ඉපදිලා මැරිලා නැවත වාරයක් මනුස්ස ලෝකෙක උපදිනවා නම් අන්න ඒවයි කාල සීමාවක් තුන් කාලයක විස්තරයක් අල්ලගෙන ඒකට විතර සීමා කරගත පටිච්චසමුප්පාද විග්‍රහයක් හදලා තියෙනවා. මේ හේතුඵල සම්දි ඵල හේතු සම්දි ආදි වශයෙන් ආදලා හිටන් ওই විදිහට විග්‍රහ කරලා තියෙනවා පස්සේ අටුවාව. පටිච්චසමුපාදී ඊටාම සුළු දෙයකට සීමා කළා. සීමා කරලා ඉවරලා හිටන් එයින් පෙන්නපු යථාර්ථය මුළු ලෝකෙම පටිච්චසමුප්පන්නයි කියවක වෙහිලා ගියා. සජීවි අජීවි ભેදයක් නැති හේතුඵල ධර්මතාවයක් මුළු ලෝකෙම කියලා පෙන්වන්නයි පරිත්‍යාසපාද දහම් න්‍යායයේ තියෙන්නේ. ඒ දහම් න්‍යායය ඊටාම සුළු දෙයකට සීමා කරලා. අර මුළු ලෝකයේම අසාරයි කියලා වටහා ගන්න ඉච්ච දහම් න්‍යාය වැහුණා. වැහිලා ගියාට පස්සේ ලෝකේ මොකද්ද? කායට සීමා කරගන්න. ලෝකේ කියන්නේ කායයි. කායට සීමා කරලා. ලෝක සමුදය කියන්නේ කායයේ සමුදය කියලා සීමා කරගන්න. ඒ සීමා කරගත්ත නිසා ලෝකෙට බැඳෙන්න තිබිච්ච මානසිකත්වය දුරු කරගන්න බැරුව ගියා. බාහිර ලෝකෙ තිබෙන සාරය කියලා හිතා ඉන්නේවා තියෙන අසාරත්වයේ දකින්න විදිහක් නැතුව ගියා. බාහිර ලෝකෙ තියෙන ස්වභාවයන්ගේ පරිච්ඡසම්පන්න ධර්ම න්‍යාය දැකේ නැති නිසා. වෙහිලා ගිය නිසා. කායට සීමා කරන්න ගියාම සිද්ධ වුණු දෙයක් ඒක. බඹයක් පවන වූ මේ කය තුළ ලෝකයයි ලෝක සම්දේ පනවනවා කියලා අර්ථයක් දුන්නා. ව්‍යාමමත්යේ කලෙවරේ සංජීමි සමනකේ සංජීමි සමනකේ ව්‍යාමමත්යේ කලෙවරේ ලෝකංච පඤ්ඤාපේවි ලෝක සමුදයන්ත ලෝක නිරෝධන්ත ලෝක නිරෝධකායිනි ප්‍රතිපදන්ත කියලා පෙන්නපු ධර්ම කොටසක් අරගෙන බඹයක් පමනවන්නා වූ කය තුල ලෝකේ පනවනවා කියලා මේ විදිහට විග්‍රහ කරලා දුන්නා. ව්‍යාමමත්යේ කියන එක බඹයක් පාන කයට සීමා කරලා හැදුවා. මත්යේ කියන වචනේ පමන කියලා අර්ථය දුන්නා. ව්‍යාම කියන්නේ ව්‍යාම කියන එකයි. බබ නෙමෙයි. ව්‍යාමයේ කියන්නේ ක්‍රියා මාත්‍රය. ව්‍යාම මාත්‍රය. එක මොහතක ක්‍රියා මාත්‍රය තුළ සත්‍යේ පනවන. මන සහිත වූ සංඥා සහිත වූ මේ කය ක්‍රියාත්මක වෙන්නේ එක්තරා මාත්‍රයක් මාත්‍රි ක්‍රියා මාත්‍රයේ. ඔය තුරු විතරයි සත්‍ය විද්‍යාමාන වෙන්නේ. ඕකයි විග්‍රහ කළේ. ඇහෙන් රූපයක් බලන වෙලාවට ඒ මාත්‍රේ චක්කුංච පරිච්ඡ රූපේච උපජ්ජේ චක්ක විඥානං කියන්නේ. ඔන්නේ මාත්‍රේ විතරයි විඥාන තියෙන්නේ. තව විඥානයක් නෑ සත්‍යය. චක් ඇහෙන් රූපයක් බලනකොට මේ මාත්‍රේ මේ මොහොතේ ඒ ඇහැන් රූපේ ගෝචර වෙන ලාවේ චක්ක විඥාන මාත්‍රය පහළ වුණා. ওই මාත්‍රේදී උට සෝත විඥානයක්වත් ගාන විඥානයක්වත් ජීවහා විඥානයක්වත් කාය විඥානයක්වත් නැහැ. තව විඥාන නැහැ මාත්‍රිය ඔච්චරයි. නෑ ওই මතයෙන් එහාට. ඇහෙන් බලන, කනෙන් අහන ඔක්කොම දැනගන්න කය සහ මන අතර සත්‍ය කොහෙද? ආත්ම දෘෂ්ටියට වැටෙනවා නිගත්ත ගාව. ආත්ම දෘෂ්ටිය විදෙන්න මේ සත්‍යයා කියන සත්‍ය ක්ෂණේ දැනගන්න ඕන. ක්ෂණ මාත්‍රයයි. අදි වේගවත් වැලක් වශයෙන් යන නිසා සත්‍යයට මේක සත්‍යාවතේ සම්මතියට බහැලා. ඇති දෙයක් හැටියට ඒකීයත්වයෙන් ගන්නවා සත්‍යය කියලා. ඒ දාකල් ඉන්දාකල් ආත්ම දෘෂ්ටිය යථාර්ථය දකින්න බෑ. ආත්ම දෘෂ්ටිය බැඳෙනවා. නිසා මම බලනවා මම අහනවා කියලා මම එක් ගැන දෘෂ්ටි වැස ගන්න. මම යන්න කොට නැගිලා තියෙන්නේ මොකෙන්ද? ඔන්න ඔය කියන ක්‍රියාමාත්‍ර වැලක් අපිට වැටහෙන ආකාරයෙන් මුලාවෙන් ගත්තාම එන මුලා සංඥාවක් තමයි මම කියන්නේ කියලා වැටහෙන දාට මම කියන එක යථාර්ථයේ මෙච්චර කියලා සක්කාය දිටිය නැති වෙලා යථාර්ථයේ දකින්න. අන්නේ දැකීමේ තියෙන මාර්ගය තමයි අර විදිහට වැහිලා යන්නේ ಜಾති විග්‍රහ කරන්න ගියාම මේ සීමා කරපු කයකට මිනිස් කයකට පමණක් පරිත්‍යාමපාද විග්‍රහ කරන්න ගිහිල්ලා සිද්ධ වෙලා තියෙන්නේ ඒක. පරිත්‍යාමපාදයෙන් තොර ලෝකයක් නැහැ. මුළු ලෝකෙම හේතුඵල සහිතයි පරිත්‍යාමපන්නයි. සංකතයි පරිත්‍යාමපන්නයි. ඡේ ධර්මයි, වය ධර්මයි, විරාග ධර්මයි, නිරෝධ ධර්මයි කියලා මේ සියලුම ධර්ම විග්‍රහ කරනවා. ඉතින් අන්න ඒක විග්‍රහ කරගන්නකොට සජීවී, අජීවී සියල්ලම කොටු වෙනවා. ඔය සියල්ලේම ස්වභාවය විදිහට දකින්න වෙනවා. ඒක දකීම සීමා කරගන්නවා ජාති කියන වචනේ ලෝක සම්මතී බලයෙන් උපන් නැත්නම් මිනිස් කුසේ ඉඳලා හිටා උපදී බිහි වෙන එක විතරයි ජාති කියලා සීමා කරගත්තාම ජාති දුකවත් දැක් ගන්න බැරුව යන. නෑ ජාති දුක අපි කොහොමද දන්නේ? අපිට මතක නෑ. බලෙන් උපදින මොහොත නම් ජාති. ජාති දුක තියෙන්නේ මේ මොහොතේ විතරයි. දැන් තියෙන මොන දුකද අපි? දැන් මේ මොහොතේ ජාති දුක අඳුර ගන්න බෑනේ. කොහොම මතක කාටද මතක තියෙන උකන් දවසේ? ඉපදලා අවුරුදු 3ක් යනකම් මතක නැහැ. තුනකලත් පස්සේ තමයි ටිකෙන් ටික පුංචි පුංචි කරුණු එකක් දෙකක් ඔය විශේෂ කරුණු මතක තිබිලා ඊට පස්සේ තමයි මම කියන හැඟීමත් මතක යන කියන පටන් ගන්නවා. ජාතික බලේදී නා. ජාතික අඳුර ගන්න කොහේ? කෝ වර්තමානයේ ජාතික අඳුර ගන්න. ඒ ඒ එහෙනම් බද්දේක රත්න සූත්‍රය කියන සූත්‍රය විග්‍රහ කරනවා. ගෙවි ගිය අතීතයත් ආපු නැති අනාගතයක් නෙවෙයි මේ මොහොතේදී යථාර්ථය දකින්න. ඒක වද්දේක රත්න සූත්‍රයේ වෙනා එතනයි දකින්න කියේ. නැ ගෙවි ගිය අතීතයෙන් දකින්න බැයි නම් ඉක්ම ගිය ಜಾති පිළිවඳ. දුක දැක්කහම අතීතයේ දුකෙන් දැක්ක. කොහොම දැන් දකින්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ මොහොතේ ස්වභාවය දකින්න ඕනේ. දැන් මේ මොහොත තුළ මම මොකද ක්‍රියාත්මක කරන්නේ? මේ මොහොතේ නැගෙන රාගය තමයි මම රාගය ඇති කරවන්නේ. ද්වේෂය, මෝහය ඇති කරන මේ මේ මොහොතේ. එහෙනම් යම් කිසි මොහොතකදී ඒක ඇති වෙනවා නම් ඒ මොහොතේ ඒක නසන්න ඕනේ. යම් තැනක නම් රාගය ඇති වෙන්නේ, යම් මොහොතක නම් යම් ආකාරයකින් නම් ඒ මොහොතේ ඒ ආකාරයේ ඒ මොහොතේ දැනගෙන. ඒකේ අසාරත්වය කියලා බෙදහැරියොත් එයින් ඉදිරියට ඔක්කොම එන එක බෙදෙනවා. මොහොත දකින්න කියන්නේ ඒකයි. ඒ මොහොත දැකේ නැතුව අතීතය විතර බලලා හිත හරියන්නේ නැහැ. අතීතයත් ආධාර කරගෙන අතීතයේ දුක දුක ඉන්නේ අනාගතයේ වැත් අසාරත්වය දැකලා වර්තමාන ක්‍රියාත්මක මොහොතේ යථාර්ථය දකින්න විදර්ශනාවේ. අන වර්තමාන මොහොත කියන එක තිතර දාන්න බෑ. අපේ හිත බැඳෙන්නේ චන්දරාගයේ මතුවෙන්නේ. ඔය ආසා පොඩි ඇති වෙන්නේ මොනවද? ඔන්නේ අපි ගොඩනගාගත්ත රූප පොඩි, ශබ්ද පොඩි, ගන්ධ පොඩි, රස පොඩි, ස්පර්ශ පොඩි කියන පංචකාම පොඩි ඔලු. මෙන්න මේ පොදි ස්වභාවය. යම්කිසි තත්පර ගණනක් විනාඩි ගණනක් ඇතුළත මේ ක්‍රියාත්මක වෙන මාත්‍රයේ. ඔය මොහොතේ තමයි ආසාවෙන් හිත පදින්නේ. ෂණේකක් නෙමෙයි. ඔය මොහේ මොහොතේ තිබෙන අසාරත්වය දැකලා පස්සේ හිත වැදෙන්න තිබෙන අරමුණ එනකොට ඒක ගොඩ නැගිනකොට විපාක අරමුණ ගොඩ නැගිනවා. නමුත් සංඛාර ගොඩ නැගින්නේ නැහැ. ඒක අල්ලගෙන චන්දරාගයෙන් නිදහස් නිසා. එහෙමයි චන්දරාගයෙන් නිදහස් වෙන්නේ. ඒතර මේ මෙහෙම මොකද ಜಾති ගොඩ නැගින හැටි දකින්න ඕනේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා. ජාති වාසිත සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරනවා. මෙලෝ ජාති දකින්න පරිච්ඡ සමුපාදයේ දකින්න බැයි නම් නිවන් අවබෝධ කරන්න බෑ කිය. දැන් මෙලෝදී ජාති මොනවද? ඒවා ගොඩ නැගෙන්නේ කොහොමද? එහෙම ක්‍රමයකට දකින්න ඕන. දැන් මේකෙත් එක ප්‍රශ්නකුත් ලියා තිබුණා. ඒ වගේ විස්තරයකට. ගුණවතා, නැනවතා, හොරා, මංකොල්ලකාරයා මේවා මව් කුසේ උපන් දරුවෙක්. මව්කුසේ උපන් දරුවාට එහෙම නමින් කතා කරන්න බෑ. මෙන්න ගුණවතෙක් උපන්නා මෙන්න හොරෙක් උපන්නා කියන්න බෑ මව්කුසේ උපදින දරුවා. මෙන්න දරුවෙක් උපන්නා කිය හැකියි. එයාට හොරා කියන්න බෑ. හොරා කියන්නේ જાතියක්. ඒ જાතිය මොකද්ද? කොහොමද හටගත්තේ? අන්න පරිත්‍යාසම්පන්න චක්‍රය තියෙනවා දැනගන්න. මංකොල්ල කාර්යය, જાතිය, මිනිමරුවා, જાතිය. හේතු ඇති ಜಾති ක්‍රමයක් තියෙනවා කියලා බුදුරණන් වහන්සේ පෙන්නනවා. ලෝක සම්මත ಜಾති ක්‍රමයක් තියෙනවා. ඒක දෘෂ්ටියෙන් ගොඩනගාගත් එකක්. ඒක නෙමෙයි යථා තත්ත්වයේ හේතු ඇතුව ಜಾති ක්‍රමයක් මම පෙන්නනවා කියලා වාසිත සූත්‍රයේ වෙන්නා ලස්සන ಜಾති උපදින ක්‍රමය. අර යම් දාසක බලම් මේ උපන් දැන් පටන් මේ වෙනකන් ප්‍රාණඝාතයක් කළේ නැහැ සත්‍ය වලින් ගැබට සිතක් වේවා දරුට සිතක් වේවා කියලා එදා අඟුලිමාල හාමුදුරන්ට සිත් පතන්න කියනකොට ස්වාමීනි මං කොහොමද එහෙම කියන්නේ 999ක් වල්ලා අම්මා වරන්ද ගිය මම උපන්තයෙන් පටන් මේ දක්වා මේ යම් කිසි ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා කොහොමද සිත් පතන්නේ කියලා අහන බුදුරන් වහන්සේ. අංගලි වාර ගහනවා ඔබ මොකක් ගැනද කියන්නේ මොන જાතියක් ගැන? දැන් ඔබ ඉන්නේ මොන જાතිය? ඔබ ඉන්නේ ආරි જાතිය. දැන් ආරි જાතිය කේස් තිබුණාද ලොම් තිබුණාද නියම තෝල ඒවටද කිවි જાතිය කිය. ආරි જાතිය කොහොමද පහළ වුනේ? ආරි ධර්ම ශ්‍රවණය කරලා ආරි ධර්මයේ තුලින් පහළ වෙච්ච જાතියක් තියෙනවා මෙලෝදී. ඒක මව් කුසෙම උපන් જાතියක් නෙවෙයි. අන්නේ જાතියයි මේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උපන්තයන් කියවන්නේ ඔතන. නැහ බුදුරජාණන් වහන්සේ උප්පත්තිය මව් කුසෙට සීමා කළා. ආරි જાතියේ උප්පත්තිය වෙන්නවනේ. ආරි જાතියේ උපන්තයන් පටන් කියලා බලන්න කිව්වා. ඉතින් යථාගතම් භගිනී අරියාය જાතිය ආදි වශයෙන් විග්‍රහ කළා. ආරි જાතියේ උපන්තයන් පටන් මම ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා සෙත් පැතුවා. එහෙනම් ආරි જાතිය උපදින්නේ කොහොමද? අනිත් ಜಾති උපදින තව ක්‍රමයක්. මෙන්න මේ වගේ තමයි ಜಾති විවිධාකාර ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් අරගෙන ඒ ක්‍රමෙට සීමා කරගත්තොත් අපිට හොලා ගන්න බැරි වෙනවා ಜಾති මොනවද කියලා. ಜಾති දැනගන්න ඕනේ එහෙම. ගුණවත. ගුණවත් ධර්මය අසුර කරලා ඒ තුලින් ගොඩනගෙන පරිත්‍යාමපාලන ක්‍රියාවලිය ප්‍රවෘත්ති පරිත්‍යාමපාදය කියලා ඔකට කියන්නේ. ඒ තුලින් ගොඩනගිලා ගුණවතා නැමැති ಜಾතිය පහළ වෙනවා. නැනවත්ව කටයුතු කරපුවාම ඒ මුල් කරගත පටිච්චසම්පන්න ක්‍රියාවලිය ඒ කටයුතු කරන් දැන් පටන් ක්‍රියාත්මක වෙලා ඒකේ පූර්ණත්වයේදී නැනවතා කියන જાතිය පහළ වෙනවා ආර්ය ධර්මයේ අසුරු කරුවොත් ඒකෙන් ආර්ය જાතිය පහළ වෙනවා මෙහෙ જાති පහළ වෙන ක්‍රම තියෙනවා දැන් මේ ක්‍රමේ වැහිලා තියෙනවා කියන්නේ ඒකයි පරිත්‍යාගපාදේ කොටසක් අරගෙන මුළු ලෝකෙ විග්‍රහ කරන්න බෑ පරිත්‍යාගපාදේ මහා සාගරයක් වාගේ කිව්වේ ඒකයි තැනින් තැනට උදිර දාලා බලන්න පුළුවන් ක්‍රම රටාව. ඒ අනුවෙන් දකින්න ඕනේ.